නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යම් භික්කවේ සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුචරිතං මනසා තමහං ජානාමි තී ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ 214 වන භාවනා වැඩසටහනට ඉස්සරහින් තියාගත්තේ කාලකාරාම සූත්‍රය. කාලකාරාම සූත්‍රය හම්බ වෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ කුරුවේල වග්ගයේ. ඊයේ අපි මේ සූත්‍රයට යම් එළඹුමක් ලබා ගත්තා. විශේෂයෙන්ම මොකද මේ සූත්‍රයට මේ කාලකාරාම සූත්‍රය කියලා කියන්නේ? කියන කාරණාව ගැන තමයි අපි පොඩ්ඩක් විපරම් කරලා බැලුවේ. එතෙන්දී අපි මතක් කරගත්ත අර අනේපිඬු සිටුමාගේ දියණියක් චූල සුබද්‍රාව ඒ චූල සුබද්‍රාව විවාහ කළ දීලා තියෙන්නේ සාකේත නුවර කාලක කියන සිටුවරයාගේ පුතණුවන්ට. එතකොට පස්සේ මේ කාලක කියන සිටුවරයා තමන් සරණ ගියේ නිගණ්ඨනා නිගණ්ඨයින්ට දානයක් දෙනකොට මේ චූල සුබද්‍රාව ඉතින් ඒක ප්‍රතික්ෂේප කළා ඒක හෙලා දැකලා ඉතින් එතන ටිකක් ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ තමයි ඒ කාලක සිටුතුමා අභියෝගයක් කරනවා නැත්නම් මේ දියණියට මතක් කරනවා එහෙමනම් ඔබේ රහතන් වහන්සේලාට මම දානයක් දෙන්න කැමතියි කියලා. එතකොට තමයි මේ චූලසුබද්‍රාව බුදුරජාන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආරාධනා කරන්නේ. ඒ ආරාධනා කරන්නේත් බොහෝම ආශ්චර්යයක් විදිහකට. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ අර සක්‍ර දෙවියෝ මුල් වෙලා හදාපු ඒ ආනාවලින් මේ සාකේත නුවරට වඩින්නේ. ඊට පස්සේ තමයි මේ කාලක සිටුවතුමාට ධර්මයේ දේශනා කළා. එතුමා සෝවාන් පදවියටපත් වෙලා ඊට පස්සේ කාලක සිටුතුමා බොහෝම බුදුරජාන් වහන්සේත් මහා සංඝරත්නයත් ගැන පැහැදිලා ත්‍රිවිධ සරණ මේ ත්‍රිවිධ රත්නේ සරණ ගිහිල්ලා ඊළඟට මේ කාලක කියලා එතකොට ආරාමයක් හදනවා. ඉතින් කාලක සිටුතුමා කරපු නිසා ඒක කාලකාරාමේ බවට පත් වෙනවා. පසු කාලයක බුදුරජාණන් වහන්සේ මේ කාලකාරාමේ වැඩ සිටිනකොට දැන් බුදුරජාණන් වහන්සේගේ මේ එක අතකින් ඒ සම්බුද්ධ ගුණය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ අසහාය ඒ බුද්ධ තේජස සම්බන්ධයෙන් ලොකු කතාවක් එතන ඉන්න භික්ෂුන් වහන්සේලා අතර ඇති වෙනවා. ඒ කියන්නේ මේ මුළු නුවරම බොහොම මිත්‍යා දෘෂ්ටික නුවරක් තිබිලා මේ කාලක සිටුතුමාත් බොහොම මිත්‍යා දෘෂ්ටිකයෙක්ව ඉඳලා දැන් මේ බුදුරජාන් වහන්සේ සාකේතයට වැඩම කිරීම නිසා මේ සිටුතුමාත් ඔන්න ආරාමයකුත් කළා පූජා කරනවා සංඝ සංඝසතු කළා ඊට අමතරව මේ මුළු සාකේත නුවරම බුදුරජාන් වහන්සේ සරණ ගිය, දහම් සරණ ගිය, සඟුන් සරණ ගිය පුරවරයක් බවට පත් වෙනවා. ඉතින් ඒකෙන්ම මහාන වෙච්ච. එහෙම නැත්නම් ඒ සාකේත නුවරින්ම මහාන වෙච්ච පිරිසක් තමයි දැන් මේ භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලා අතර තමයි මේ කතාව ඇති වෙන්නේ. පුදුම ආශ්චර්යයක් උනේ, පුදුමාකාර පරිවර්තනයක් මේ සාකේත නුවරට සිද්ධ උනේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ වැඩම වීමෙන් මේ කාලක සිටුතුමත් සම්්‍යද්දෘෂ්ටික වුණා. එයා සෝවන් ඵලෙහි පිහිටියා. ඊට අමතරව මිලු සාකේත නුවරම තෙරුවන් සරණ ගියා කියලා. එතකොට මේ බුදුරජාන් වහන්සේට මාතෘකාවක් ලැබෙනවා. තමන් වහන්සේම මුල් කරගෙන මේ මේ භික්ෂුන් වහන්සේලා කරන කතාවට පැමිණිලා තවදුරටත් මේ කතාව තෙදවත් කරන්න, තවදුරටත් මේ කතාව අර්ථවත් කරන්න, බුදු ගුණය මතු කරන්න අන්න බුදුරජාණන් වහන්සේට අවස්ථාවක් ලැබෙනවා. එතකොට මේ මතු කරන காரணා එකතකින් ටිකක් ගම්භිරයි, ඒ වගේමයි බොහොම දාර්ශනිකයි කියන්නත් පුළුවන්. ඉතින් ඒ නිසාම මේ සූත්‍රය අර ග්‍රීක ජනතාව අතර බොහොම ප්‍රචලිත වෙලා තියෙනවා. එදා ධර්මාශෝක රජතුමා අර විවිධාකාර රටවල් වලට මේ ධර්මයේ බෙදා දෙන අවස්ථාවේදී ඒ ග්‍රීක ප්‍රදේශයට නැත්නම් ඒ ග්‍රීසිය කියලා වර්තමානයේ කියන ග්‍රීක වැසියන් හිටපු මේ යෝනක පුරයට වැඩම කරපු මේ මහරත්කිත ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ග්රීක ජනතාව යම් යම් දාර්ශනික චින්තනයන්ට හුරු වෙච්ච පිරිසක් වශයෙන් හඳුනගෙන මේ කාලකාරාම සූත්‍රයෙන් තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. දැන් ලංකාවට වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළා වගේ ග්‍රීක ජනතාවට ධර්මයේ දේශනා කළා තියෙන්නේ මහරක්කිත මහරහතන් වහන්සේ මේ කාලකාරාම සූත්‍රය මුල් කරගෙන. ඉතින් මේ බොහොම දාර්ශනික පැත්තකට නැඹුරු වෙච්ච ඒ ග්‍රීක වැසියෝ මේ සූත්‍රය ඇහුම්කන් දීලා ඉතින් ධර්ම අවබෝධය කරා කියන බොහෝ විශාල පිරිසක්. ඉතින් මේ විදිහට මේ සූත්‍රයේ තියෙනවා එක එක පැති කිහිපයක්. ඉතින් අපි උත්සාහත් වෙනවා කොහොමද මේක භාවනාවටත් ගලපගෙන භාවනාවටත් යම් යම් උපදේශ මේ සූත්‍රයෙන් අරගෙන ඒ වගේමයි යම් යම් සාධක සූත්‍රات ඉදිරිපත් කරගෙන අපි මේ කටයුත්තර යම් එලියක් අරගන්න. එතකොට පින්වත්නි මේ සූත්‍රයේ සඳහන් වෙනවා දැන් මාත්‍රිකා වශයෙන් තියාගත්ත යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහමනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුචරිතං මනසා තමහං ජානාමි. දැන් මේ බුදුරයන් වහන්සේ කරන එකතකින් અભීත ප්‍රකාශයක්. ඒ කියන්නේ මේ දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මෙන්න මේ ප්‍රජාව දෙවි මිනිසුන් සහිත මෙන්න මේ ප්‍රජාව යම් හෝ දෙයක් දැක්කනම් ඇහුවනම් ඊළඟට වින්දානම් දැනගත්තනම් ඒ සියල්ල ඊළඟට මනසින් පරිේශණය කරානම් හිතාගත්තනම් අන්නේ සියල්ල මම දන්නවා. එතකොට මේ කරන ප්‍රකාශය එකතකින් අර බුදුරජාන් වහන්සේගේ ඒ සර්වඥතා ඥානෙ හෙලිපෙහෙලි වෙන තැනක්. ඒ කියන්නේ දැන් මේ තාමත් කතා කරන්නේ එක්තරා මට්ටමක ඉඳලා ඊළඟ ප්‍රකාශයකුත් මේකේ එනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රකාශයක් මේ වගේම කියනවා. ඒ කියන්නේ යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං අබ්බඤ්ඤාසින් කියලා ඔන්න තවත් විශේෂණ පදයක් යොදනවා. කියන්නේ අර කියපු දෙයම අන්න ටිකක් වැඩි කළා කියනවා. තමහං අබ්බඤ්ඤාසින් මනවින්ම දැනගත්තා කියලා. ඒ කියන්නේ ලෝකයා දැනගන්න ආකාරයත් බුදුරජාන් වහන්සේ දැනගෙන තියෙනවා. ඒ වගේමයි ඊට වඩා එහාට ගිහිල්ලා යම්කිසි ප්‍රබල දැනගැනීමක්, උත්කෘෂ්ඨ දැනගැනීමකුත් තමන් වහන්සේ කළා තියෙනවා. දැන් මේ ඒ දැනගැනීම ප්‍රකාශ වෙන නිසා තමන් වහන්සේ මේ මේ සුළුපටු දෙයක් දැනගත්තා කියලා දෙයක් නෙමෙයි මෙතනින් හැඟ වෙන්නේ මේ ලෝකේ ඉන්න මේ දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණීන් බ්‍රාහමණයන් සහිත මේ සියල්ලෝම යමක් දැක්කනම් ඇහුවනම් වින්දානම් දැනගත්තානම් ඒ සියල්ලම ඒ වගේම හිතින් හිතුවානම් ඒ සියල්ලමත් Taman දන්නවා. Taman දැනගත්තා. ඒ වගේම මේක ඒ සාමාන්‍ය පෘථග්ජන මනසට අහු නොවන අන්දමකිනුත් Taman දැනගත්තා. කියනවා වගේ එකාතකින් බොහොම අභීත ප්‍රබල ප්‍රකාශ දෙකක් කරනවා. එතකොට ඒකටත් එහා තවත් කියනවා තන් තථාගතස්ස විදිතං. ඒක සියල්ල දැනගෙන ඇත කියලා තවත් මේක තහවුරු කරනවා. ඒතර මේ කරන ප්‍රකාශය අටුවාචාරින් වහන්සේ කියනවා මේ ਸਰවඥතා භූමිය, ਸਰවඥ භූමිය තමයි දැන් මේ ප්‍රකාශ කරන්න කියලා. ඒතර අපිට මේ කාරණාව එකපාරට තේරෙන්නේ නැති නිසා ඉතින් අපි පොඩ්ඩක් මේක ලියා ගන්න බලමු. ඉතින් අපි තේරුම් ගන්න වෙනවා මොකද්ද ඒතර මේ අපි සාමාන්‍යයෙන් දන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් දෙවියන්, මිනිසුන්, මරුන්, බඹුන් මේ සාමාන්‍ය පෘථග්ජන ලෝකේ මොනවද දන්නේ? කොහොමද හඳුනගන්නේ? මොනවද හිතාගන්නේ? කියන එක ගැන අපිට පොඩ්ඩක් මදක් විමසන්න වෙනවා. එතකොට අපි පින්වත්නි අපි මේ කෙනෙක්, පුජ්‍යලයක්, සත්වයෙක් කියලා එක එක නම් ගම් දීගෙන මේ ඉන්න ස්වභාවය තුළ අපිට එතකොට සාමාන්‍යයෙන් ඉන්ද්‍රයන් පහක් තියෙනවා. ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියලා සාමාන්‍ය මේ බාහිරේ තියෙන ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒ වගේම මනින්ද්‍රිය කියලා තවත් ඉන්ද්‍රියක් ඉතින් හඳුනා ගන්නවා. ඉතින් අපිට මේක ඒ තරම්ම හිතා ගන්න අමාරු නැහැ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. ඉතින් අපි මේවා හඳුනා ගන්නවා. ඉතින් ඒක බුදුදහමට විතරක්ම අදාළ නැහැ. මේක මේ නවීන විද්‍යාවනුත් හොයාගෙන තියෙනවා. ඇහක් තියෙනවා, කනක් තියෙනවා, ඊළඟට දිවක් තියෙනවා, නාසයක් තියෙනවා, ශරීරයක් තියෙනවා, ඔන්න මනසකුත් තියෙනවා, හිතකුත් තියෙනවා කියලා ඉතින් අපි කාටත් තේරෙනවා. ඉතින් එතකොට මේ ඉන්ද්‍රියානුසාරයෙන් තමයි ඉතින් අපි ඔක්කොම කටයුතු ටික කරන්නේ. අපි මේ ලෝකේ තියෙන දේවල් බලන්නෙත් මේ S2 පාවිච්චි කළා. අපිට නොපෙනෙන දේවල් ටිකත් ඉතින් අපි අන්වීක්ෂයක් පාවිච්චි කරලා දුරේක්ෂයක් පාවිච්චි කරලා අපි ඒ ටිකත් බලනවා. ඒත් අන්තිමට බලන්නේ අපේ S2 එකෙන්මයි. ඊළඟට අපි හිතමු අපි ඔන්න හඳට ගියා. හඳට ගියත් ඉතින් බලන්නේ ඇස් දෙකෙන්ම තමයි. ඊළඟට අපි හිතමු ඔන්න අඟහරු ලෝකෙට ගියා. ඒ බලන්නේත් ඇස් දෙකෙන්ම තමයි. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ඇස් දෙක ඇත්තටම මේ බලන ශේස්ත්‍රයට එක පැත්තකින් ආලෝකයක් දෙනවා. ඒ බලන ශේස්ත්‍රය හා සම්බන්ධයෙන් යම්කිසි ඉන්ද්‍රිය ස්වභාවයක් දරනවා. එයා තමයි ඒකේ ඉන්න ලොක්කා. බලන්න හැකියාවට ලැබිලා තියෙන උට ඇස් දෙක හරහා. මේක මේ සරල දෙයක්. ඊළඟට විවිධාකාර සද්ද තියෙනවා. ඉතින් මේ දේවල් මේ සද්ද අපි කන් දෙකෙන් අහනවා. ඊළඟට ඒක ඉතින් මේ ලෝකේ තියෙන දෙයක් වෙන්නත් පුළුවන් නැත්නම් ඔන්න හඳේ මොකක් හරි සද්දයක් තියෙනවා නම් එතෙන්ද ගිහිල්ලත් අපි අහගත්තා නම් ඒකත් ඉතින් ඇහෙනවා. අඟහරු ලෝකෙට ගිහිල්ලා හුවත් ඔන්න ඉතින් ඇහෙනවා මේ කන් දෙක හරහා. ඉතින් සමහරවිට කනට එකපාරට ඇහෙන්නේ නැත්නම් අපි ඒක වර්ධනය කළා. එක එක උපකරණ පාවිච්චි කළා ඒවා තව තව වර්ධනය කළා. ඉතින් ඒකට පස්සේ අහනවා. දැන් මෙතනත් අපි මේ දැන් විවිධාකාර ඉලෙක්ට්‍රොනික උපාංග හරහා දැන් මේ සද්දේ වර්ධනය කළා අපි අහනවා. ඉතින් හැබැයි අන්තිමට කන් දෙකෙන් තමයි අහන්නේ. ඊළඟට අපි හිතමු නාසයෙන් අපි පුළුවන් තරම් ඒතර ආග්‍රහණය කරනවා. සුවඳ ගඳ සුවඳ දැනගන්නවා. ඉතින් අපිට ඒ තරම් දැනෙන්නේ නැත්නම් ඒකත් ඉතින් මොකක් මොකක් හරි ක්‍රමයකට යම් යම් උපකරණ පාවිච්චි කරලා පොඩ්ඩක් වර්ධනය කළා අපේ ඒ ශේෂ්ත්‍රයට ආවහම අපේ ඒ දැනෙන ශේෂ්ත්‍රයට ආවට පස්සේ අපිට දැනෙනවා. හැබැයි මේකේ තවත් පැත්තක් තියෙනවා අපිට නොදැනෙන දේවලුත් ලෝකේ අප්‍රමාණව තියෙනවා. ඉතින් ඒවා සමහර වෙලාවට වෙන සත්තුන්ට එහෙම දැනෙනවා. අපි හිතමු අපිට නොදැනිච්ච සුවඳක් නොදැනිච්ච ගඳක් සමහරලාට සුනකේකට බලලෙකුට නැත්තම් වෙනත් බොහෝම ඉන්ද්‍රිය බොහෝම ප්‍රබල වෙනත් සතෙකුට දැනෙනවා. ඒතර මේ අපිට තේරෙනවා මේ අපි දැනගත්තා කියලා කිව්වට මේකේ යම් යම් පටු සීමාවන් තියෙනවා. මොකද අපි දැනගත්තට සමහරලාට වෙන සතෙක් ඒක දැනගන්නේ නැහැ. සමහරලාට ඒ සතා දැනගත්තට අපි දැනගෙන නැහැ. මොකද අපේ මේ තියෙන ඉන්ද්‍රයන් හරි පටු සීමාවක තමයි කටයුතු කරන්නේ. උදාහරණයක් වශයෙන් අපේ ඇහැ සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ යම්කිසි තරංග ආයාමයකයි කියලා කියනවා. ඒ ඒ තියෙන සීමාවේ තරංගයක් හිතට වැට්මේ ඇහැට වැටුනොත් විතරයි අපිට පේන්නේ. හැබැයි මේ තරංග මේ සීමාවෙන් පරිබාහිරව අප්‍රමාණ තවත් රූප තියෙනවා. නැත්තම් පේන දේවල් තියෙනවා. පේන ශේෂ්ත්‍රයක් තියෙනවා. හැබැයි ඒවා අපිට පේන්නේ නැහැ. ඉතින් නිසා මේවා ගැන හිතනකොට අපිට තේරෙනවා මේ අපි ලොකුවට දැනගත්තා දැනගත්තා කියලා කිව්වට අපේ මේ තියෙන ඉන්ද්‍රිය අනුසාරයෙන් තමයි මේ ඔක්කොම ටික සිද්ධ වෙන්නේ. ඊළඟට ඉතින් අපි දිවෙනුත් විවිධාකාර රස දැනගන්නවා. හැබැයි අපි හිතමු අපිට යම්කිසි ලෙඩක් රෝගයක් වැළඳිලා ඒකේ යම් ප්‍රතිඵලයක් වශයෙන් අපිට රස නොදැනී යනවා. අපි කියනවා අපිට දැන් කිසිම රහක් දැනෙන්නේ නැහැ කියලා. කොයි තරම් එක ප්‍රණීතාන්දමින් හැදුවත් අපිට රහක් දැනෙන්නේ නැහැ කියලා කියනවා. අන්න දිවේ යම්කිසි ප්‍රමාදයක් වෙලා අඩුපාඩුවක් වෙලා අවහිරයක් වෙලා එතකොට මේ දැන ගැනීමට මේ සෑහෙන හේතු සාධක තියෙනවා. ඊළඟට අපි හිතමු අපි කයෙන් විවිධාකාර ස්පර්ශයන් ලබනවා. එතකොට ඒ ස්පර්ශයන් ලබන්නත් එතකොට සෑහෙන මේ කායික වශයෙන් ඉන්ද්‍රයන් මුල් වෙනවා. එතකොට කයේ තියෙන නැත්තම් සමේ තියෙන විවිධාකාර ස්පර්ශක මේකට ඉදිරිපත් වෙනවා. ඒතර මේවා අනුසාරයෙන් අපි විවිධාකාර පීඩනයක් දැනගන්නවා, උෂ්ණයක් දැනගන්නවා, තද ගතියක් දැනගන්නවා. මේ වගේ ඒ තියෙන ඒ ස්පර්ශක මුල් කරගෙන අපි යම් යම් දේවල් දැනගන්නවා. එතකොට මේ කාරණාව එක අතකින් ඉතින් අපිට ඒ තරම්ම අමාරු නැහැ තේරුම් ගන්න. ඉතින් මේවා සමහරලාට ඉස්කෝලෙත් කියලා දෙනවා. එතකොට මේ කාරණාවන් සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවකදී බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. බුදුරජාන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන වෙලාවේදී උන්වහන්සේව හම්බ වෙන්නේ උන්නාභ කියලා බ්‍රාහ්මණයෙක්. දැන් මේ බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේත් එක්ක සතුරු සාමිචියේ යෙදිලා ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඇහැට පේන වැඩේ විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඇහැට මේ දර්ශන පතයක් තමයි අහුවෙන්නේ. දර්ශනය කියන ඒ කොටසේ තමයි එයා වැඩ කරන්නේ. එයාට සද්ද ඇහෙන්නේ එයාට ගඳ සුවඳ බලන්න බෑ. එයාට රස බලන්න බෑ. එයාට ස්පර්ශයන් ලබන්නත් බෑ. එයාට පුළුවන් බලන්න විතරයි. ඒ වගේමයි කනට එයාට සද්ද අහන්න පුළුවන්. ඒ සද්ද කියන ශේෂ්ත්‍රය තුල එයා වැඩ කරනවා. එයාට රූප පේන්නේ එයාට ගඳ සුවඳ දැනෙන්නෙත් නෑ. එයාට රස දැනෙන්නෙත් නෑ. එයාට ස්පර්ශයන් දැනෙන්නෙත් නෑ. ඊළඟට නාසයට නාසයටත් පුළුවන් අන්න ගඳ සුවඳ කියන ශේෂ්ත්‍රය තුල කටයුතු කරන්න පුළුවන්. එයාට රූප පෙනෙන්නේ එයාට සද්ද ඇහෙන්නේ රස දැනෙන්නේ නැහැ. ඒ වගේම එයාට ස්පර්ශ දැනෙන්නෙත් නැහැ. ඊළඟට දිවට දිවට ඔන්න රස දැනෙනවා. හැබැයි එයාට රූප බලන්න බෑ, සද්ද අහන්න බෑ, ගඳ සුවඳ බලන්න බෑ, ස්පර්ශ ලබන්නත් බෑ. ඊළඟට කයට අපි තුමු සමේ තියෙන ස්පර්ශකයන්ට ඒකට ස්පර්ශයන් දැනෙනවා. පීඩණය දැනෙනවා, උණුසුම දැනෙනවා, ඒ වගේ දේවල් දැනෙනවා. හැබැයි යාට රූප පේන්නේ යාට සද්ද ඇහෙන්නේ ගඳ සුවඳ දැනෙන්නේ රස දැනෙන්නේ එතකොට මෙන්න මේ බඳු සීමාවන් තුළ තමයි මේ පස් දෙනා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ කාරණාව මේ උන්නාබ බ්‍රාහ්මණය බුදුරජාන් වහන්සේට කියනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා මේ ඉන්ද්‍රයන්ගේ. යම් යම් සීමාවන් තුළ ඒගොල්ලෝ කටයුතු කරනවා. එයාට අදාළ ටික විතරයි යාට අරමුණු වෙන්නේ. ඒ ශේෂ්ත්‍රයේ විතරයි යා අධිපතිකම් කරන්නේ. කියලා මේ ප්‍රකාශය කරනවා. දැන් මෙහෙම ප්‍රකාශ කරලා මේකේ එතකොට කවුද මේ ඔක්කොම අන්තිමට මේ අනුභව කරන්නේ? මේ ගිහිල්ලා ඔක්කොම ටික අන්තිමට එකතු වෙන්නේ කොහෙද? මේ ඔක්කොම අත්දැකීම් ටික ලබන්නේ කවුද? කියලා ඔන්න බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් බුදුරජාන් වහන්සේත් මේකට බොහොම දාර්ශනික පිළිතුරක් දෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා පංචමානි බ්‍රාහ්මණ ඉන්ද්‍රයානි නානා විෂයානි නානා ගෝචරානි න අඤ්ඤමඤ්ඤාය ගෝචර විෂය න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විසයන් පච්චනුබුන්ති. අර දැන් මම විස්තර කරපු ටික තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ කියලා තියෙන්නේ. උන්වහන්සේගේ වචනේ තමයි මම පොඩ්ඩක් විස්තර කරලා දුන්නේ. දැන් මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒවා නානා විෂයන් තමයි අරමුණු කරන්නේ. ඇහැට රූප, කනට සද්ද, දිවට රස, නාසයට ගඳ සුවඳ, කයට ස්පර්ශයන්. එතකොට මේවා ඒගොල්ලෝ මේ යම් පමණකින් මේ අත්දැකීමක් ලබනවා. ගෝචර විසයන් පච්චනුබුන්ති. කතමානි පංච චක්කු ඉන්ද්‍රියන්, සෝත ඉන්ද්‍රියන්, ගාහන ඉන්ද්‍රියන්, ජීවහා ඉන්ද්‍රියන්, කා ඉන්ද්‍රියන්. ඔන්න ඉන්ද්‍රිය පහත් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා මේ ඉන්ද්‍රිය පහට මනෝපටිසරණං පිළිසරණ මනසයි කියලා කියනවා. මනෝ තේසං ගෝචර විසයන් පච්චනු බොන්තිති කියලා අන්න ප්‍රබල ප්‍රකාශයක් කරනවා. මේ ඉන්ද්‍රිය පහක් තිබුණට මේගොල්ලන්ට ලොකු අත්දැකීමක් ලබන්න බෑ. ඒගොල්ලෝ නිකන් අර අතරමැද්දේ ඉන්න මාධ්‍යයක් පමණයි. දැන් මේ ඇහැ තිබුණට ඇහැට රූපේ යම් ඡායාවක් වැටෙනවා පමණයි. එයාට ඒකේ රහක් දැනෙන්නේ එයාට ඒකේ විස්තරයක් තේරෙන්නේ එයාට ඒකේ ඊට වඩා අත්දැකීමක් නැහැ. ඒක දැනගැනීම මාත්‍රයක් පමණයි. ඒ වගේම අපේ කන තිබුණට කනෙන් සද්ද අපි අහනවා කියලා කිව්වට එතන සද්ද මාත්‍රයක් විතරයි ඒකේ නියම අත්දැකීම ලබන්නේ. විස්තර සහිතව අත්දැකීම ලබන්නේ. එහෙම නැත්නම් ඒක හා සම්බන්ධයෙන් මේ තුටුවීම් හෝ නොසතුටු වීම ඒවා හා සම්බන්ධයෙන් මුළු අත්දැකීම ලබන්නේ අන්න මනසයි කියලා කියනවා. ඒ වගේම නාසය තියෙනවා නාසයට දැනෙන එක්තරා බොහොම සුළු මාත්‍රාවක් පමණයි අන්න ඒක හා සම්බන්ධයෙන් අර්ථ දැක්වීම ඔක්කොම ටික දෙන්නේ රුචි අරුචිකම් ඇති කරගන්නේ කෙලෙස් ඇති කරගන්නේ මේ ඔක්කොම අත්දැකීම් සම්භාරය බහුල වශයෙන් ඔක්කොම ටික කරගන්නේ මනස. ඊළඟට දිවට රසයන් දැනෙනවා නමුත් මේ දිවේ රස ඔක්කොම අර්ථකථනය කරන්නේ ඒක රස විඳින්නේ. තව ඒක ගැන කතන්දර ගොතන්නේ මේ ඔක්කොම ටික සිද්ධ වෙන්නේ අන්න මනසේ. ඊළඟට කයටත් ඉතින් ස්පර්ශ දැනෙනවා කියලා කියනවා. එතනත් හැබැයි ස්පර්ශ මාත්‍රයක් වශයෙන් පමණයි දැනගන්නේ. ඒවා සම්බන්ධයෙන් ඔක්කොම අර්ථකථන දෙන්නේ ලොකු ලොකු දේවල් කතන්දර ගොතන්නේ ඔක්කොම කරන්නේ මනසෙන්. ඒතර මේ කාරණා බුදුරයන් වහන්සේ මතු කළා දෙනවා. ඒතර පින්වත්නි අපි මේ ඇහැ පාවිච්චි කළා අප්‍රමාණ රූප බලනවා. ඉතින් ඕවා අන්තිමට ගිහිල්ලා මනසේ තැම්පත් වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි පොහොසත් නම් ඉතින් පුළුවන් තරම් රූප පෙන්වන්න උත්සාහත් වෙනවා. අපේ වත් පොහොසත් පොහොසත්කම් වලට සාපේක්ෂව ඉතින් අපි ඊටාම වටිනා රූප ඔන්න බලන්න පුළුවන් කියලා ඉතින් පුළුවන් තරම් රූප පෙන්වනවා. අපේ හිත සතුට වෙන්නේ මොනවද? හිත ඉල්ලන්නේ මොනවද? තණ්හාවෙන් ඉල්ලන්නේ මොනවද? ඉතින් අපි ඒ ටික පෙන්වනවා. ඉතින් ඔයා ඇහි රැඳෙන්නේ නැහැ හැබැයි. අන්තිමට ගිහිල්ලා රැඳෙන්නේ හිතේ. ඊළඟට කනින් ඉතින් පුළුවන් තරම් සද්ද අහනවා. සංගීත සංදර්ශන අහන්න යනවා, බලන්න යනවා. ඊළඟට විවිධාකාර වාදන රස විඳිනවා, සින්දු ගීත රස විඳිනවා. මේ ඔක්කොම ඉතින් කනේ අන්තිමට රැඳිලා නැහැ. ඔක්කොම අන්තිමට හිතේ තමයි රැඳිලා තියෙන්නේ. තැම්පත් වෙලා තියෙන්නේ. අටුවම් බහැලා තියෙන්නේ. ඊළඟට අපේ නාසයෙන් විවිධාකාර ගඳ සුවඳ භුක්ති විඳිනවා. ඒවා නාසයේ රැඳෙන්නේ නැහැ. ඒවා අන්තිමට ගිහලා හිතේ තමයි රැඳෙන්නේ. එහෙ තමයි තැම්පත් වෙන්නේ. ඊළඟට අපි දිවෙන් විවිධාකාර රස භුක්ති විඳිනවා. ඒ ඒ හෝටල් ගාන යනවා. අපි විවිධාකාර රස බලනවා. අපේ ශක්ති පමණින් වේදම් කර කර ඉතින් අපි පුළුවන් තරම් ඉතින් මේ රස විඳ ගන්න උත්සාහත් වෙනවා. හැබැයි දිවේ මොකක්වත් රැඳිලා නැහැ. අන්තිමට මනසේ ගිහිල්ලා මොනවාදෝ තැම්පත් වෙලා. ඒ වගේමයි කයෙන් নানা ප්‍රකාර අපි ස්පර්ශයන් ලබන්න මේ උත්සාහත් වෙනවා. අපි කැමැති කැමැති අය ලං කරගෙන ස්පර්ශ කරගන්නවා. නැත්තම් කැමැති කැමැති දේවල් ලං කරගෙන ස්පර්ශ කරගන්නවා. ඉතින් මේ විදිහට පුළුවන් තරම් කය තෘප්තිමත් කරන්න ස්පර්ශයන් අපි ලං කරගන්නවා. හැබැයි කයේ රැඳිච්ච දෙයක් නැහැ. අන්තිමට ගිහිලා ඔක්කොම ටික එකතු වෙලා රැස් වෙලා තියෙනවා අන්න මනසේ. දැන් පින්වත්නි අපි උපන් දවසේ ඉඳන් මේ ඉන්ද්‍රයන් පහ පරිහරණය කරනවා. එතකොට අද අපි මේ කතා කරනකොට මේ නිස්සරණ වනයේට එනකොට එතකොට මේ ඔක්කොම තොරතුරු ජාලාව සහිතව තමයි දැන් මේ අපේ මනස ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් වාසනාවකට හෝ අවාසනාවකට සෑහෙන කොටසක් අමතක වෙලා තියෙනවා. ඉතින් හැබැයි සෑහෙන කොටසක් රැඳිලත් තියෙනවා. එහෙන් බලපු රූප ටික ඔන්න දැන් හිතේ රැඳිලා. කනෙන් අහපු සද්ද ටික හිතේ රැඳිලා. නාසයෙන් බලපු ගඳ සුවඳ ටික හිතේ රැඳිලා. දිවෙන් බලපු රසයන් ටික ඔන්න හිතේ රැඳිලා. ඊළඟට කයෙන් ලැබපු ස්පර්ශයන් ටික හිතේ රැඳිලා. ඒ ඔක්කොම අපේ රුචි අරුචිකම් එක මිශ්‍ර වෙලා ඒවත් එක්ක අපි මිශ්‍ර කළා ලුණු ඇඹුල් දාලා තමයි ඔක්කොම රස විඳින්නේ. ඇහෙන් රූපයක් පෙන්නුව පමණින් අපේ හිතේ කෙලෙස් ඇති වෙනව නෙමෙයි. ඒවට අපි ඇතුලෙන් දා ගන්නවා තව ටිකක්. ඒ රූපේ රස මදි නම් ඔන්න අපි ලුණු ඇඹුල් ටිකක් දානවා. දෙහි ටිකක් දානවා. නැත්තම් තව මොනවා මොන හරි දාලා සකස් කළා වැඩියෙන්ම කෙලෙස් උපදින අන්දමින් අපි ඒක බලා ගන්න. කරන්ට ඇහෙන සද්දේ ඒ තරම්ම රසවත් නැත්තම් අපි තව ටිකක් ඒකට මොනවා මොන හරි ටිකක් එකතු කළා ගායක ගායිකාවන්ගේ නම් ටිකකුත් දාගෙන ඒගොල්ලන්ගේ විස්තර ටිකකුත් දාගෙන ඉතින් අපි ඒක හොඳට රස විඳිනවා. කෙලස් ටික හොඳට වැඩි වෙන විදිහට අපි රස විඳිනවා. ඊළඟට නාසයට ගඳ සුවඳ බලනකොටත් අපි ඒක හොඳට සකස් කළා මේ මේ જાතියෙන් තමයි මේ තියෙන්නේ මේ මේ රටේ නිපදවපු ඒවා කියලා ඉතින් අපි ඒවට තව තව වටිනකම් දීලා ඉතින් පුළුවන් තරම් කැමැතිම විදිහට කෙලස් ටික තණ්හා වැඩෙන විදිහට මොන්න රස විඳ ගන්නවා ඊළඟට දිවෙන් දැනෙන දේත් මොකක් හරි අඩුපාඩුවක් තියුණොත් ඒ ටිකෙන් අපිට ලුණු ටිකක් දා ගන්නවා, මිරිස් ටිකක් දා ගන්නවා, ඇඹුල් ටිකක් දා ගන්නවා. මොනවා මොනවා හරි ඉතින් මොකක්වත් නැත්නම් ඉතින් ගම් මිරිස් කුරු ටිකක් හරි දාලා ඔන්න රස විඳ ගන්නවා. ඉතින් අපි කැමැති කැමැති විදිහට පුළුවන් තරම් කෙලස් ටික වැඩෙන අන්දමින්ම අපි රස විඳ ගන්නවා. එතකොට කයෙන් ලැබෙන ස්පර්ශ සම්බන්ධෙන්නුත් ඔය සම්බන්ධ ඔය ඔය කතාවමයි කියන්න තියෙන්නේ. එතකොට අන්තිමට බැලුවාම එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය පරිහරණය හරහා අපේ හිතේ ලොකු පෙරලියක් සිද්ධ වෙනවා. අපි උපදිනකොට එක අතකින් මේ හිතේ මෙච්චර මේ කුණු ගොඩක් එකතු වෙලා නැහැ. නමුත් අපි ජීවත් වෙනකොට අපේ මේ කුණු ගොඩ එන්න එන්න වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මං කුණු කිව්වට ඉතින් මේවට තමයි අපි වටිනකම් දෙන්නේ. ඒ කියන්නේ අපි බලපු දේවල් වලට අපි මේ කුණු කියන වචනේ ඉතින් ගැලපෙන්නේ නැහැ. මොකද අපි සෑහෙන්න වේදම් කළා තමයි බලාගන්නේ. ඒ වගේමයි සෑහෙන්න දහස් ගණන් වේදම් කළා තමයි ඉතින් අමාරලාට ඉතින් සංගීත සංදර්ශනයක් බලන්න යන්නේ. ඉතින් ගඳ මේ ගඳ සුවඳ විඳින්නත් ඉතින් සෑහෙන්න වේදම් කරනවා. රස විඳ ගන්නත් ඉතින් සෑහෙන වේදම් කරනවා. ඉතින් ඒ වෙලාවේදී ගෙවා ගන්න බැරි නම් ඉතින් ණයක් අරගෙන හරි ගෙවා ගන්නවා. ඉතින් මේ විදිහට ස්පර්ශයන් ලබන්නත් නොවිඳිනා දුක් විඳිනවා. ඉතින් මේ ඉන්ද්‍රිය පහ පිනවන්න අපි පුදුමාකාර උත්සාහයක් දරනවා. ඉතින් මේවා එකක්වත් මේ ඉන්ද්‍රයන්ගේ රැඳිලා නැහැ හැබැයි. ඒගොල්ලෝ කළා තියෙන්නේ අර නිකන් මාධ්‍ය සැපවීම පමණයි. අතරමැදියේ පමණයි මේ ඉන්ද්‍රයන්. අන්තිමට ගිහිල්ලා මනසේ මේ ටික ඔක්කොම තැම්පත් වෙලා මනස නිකන් කරකෝල ඇතරිය වගේ සම්පූර්ණයෙන්ම විකෘති වෙන ස්වභාවයක් තියෙනවා. දැන් අර උපදිනකොට නැත්තම් පුංචි කාලෙදී මේ මනසේ යම්කිසි පවිත්‍රත්වයක් තිබුණා නම් මේ මනසේ යම්කිසි පිරිසුදු භාවයක් තිබුණා නම් අපි ගාව යම්කිසි අහිංසකත්වයක් තිබුණා නම් ඒව ඔක්කොම නිකන් හොදාපාලු වෙලා යනවා ලොකු වෙනකොට වයසට යනකොට අපි මුහුකුරා යනකොට අපි සෑහෙන සංඥා පොදියක් ඔන්න අපේ හිතේ එකතු කරගන්නවා. පින්වත්නි අපි මේක කොයි තරම් එකතු කරගන්නවද කියනවා අපි දැන් වර්තමානයේ මේ නවීන තාක්ෂණය හරහා පුළුවන් තරම් ඉතින් අපිට බොත්තමත් අද කරපු පමණින් සියල්ල බලා ගන්න පුළුවන්. ඒ බලන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන් අපිම තීරණය කරනවා. අපි කැමති හැබැයි කෙලස් වැඩින වැඩෙන දේවල් බලන්න තමයි අපි සාමාන්‍යයෙන් කැමති. ඒ නිසා ඊසාම අසභ්‍ය දර්ශන. ඉතින් අපි බලනවා. බලලා පුළුවන් තරම් අපේ හිත කෙලස ගන්නවා. ඒ වගේමයි අපේ හිතේ බොහොම චකිතයක් ඇති කරන දේවල් අපි අහලා අපේ හිත පුළුවන් තරම් කෙලස ගන්නවා. ඊළඟට අපි නාසයෙන් පුළුවන් තරම් ගඳ සුවඳ බලලා අන්තිමට ඉතින් හිතේ ඔක්කොම ටික එකතු වෙනවා. දිවෙන් පුළුවන් තරම් රස විඳ විඳ කෑදර කමින් අපි සෑහෙන්න හොන්න කෙලස් ගොඩක් ඒ හරහා තැම්පත් කරගන්නවා. ඉතින් ලැබෙන ස්පර්ශයන් මදි නම් වෙන වෙන තැනුත් හොයාගෙන ගිහිල්ලා අපි පුළුවන් තරම් ස්පර්ශයන් ලබාගෙන අපේ හිත පුළුවන් තරම් කෙලස ගන්නවා. දැන් පින්වත් මේක තමයි අපි සාමාන්‍යයෙන් සල්ලි වේදම් කරන්නේ. හිත කෙලස ගන්න තමයි අපි ලොකුවට වේදම් කරලා තියෙන්නේ. මේ සංසාර පුරාවටත් අපි ඕක තමයි කරලා තියෙන්නේ. ඉතින් මේ කාලෙදිත් අපි ලොකු රස්සාවක් කළා, නිලයක් ලබලා, උපාධියක් ලබාගෙන මේ ඔක්කොම කළා අන්තිමට අපි කරගෙන තියෙන හිත කෙලසා ගැනීමක්ද කියලා හිතලා බලන්න වටිනවා. ඉතින් අපි මේ බඳු තත්ත්වයක් තියාගෙන තමයි ඉතින් භාවනාවක් කරන්නත් එන්නේ. ඊළඟට දැන් මේ தત્වේ ඉන්න පෘථග්ජන මනසක් කොහොමද දේවල් හඳුනාගන්නේ කියන එක සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. මූලපරියාය සූත්‍රය හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ මුල්ම සූත්‍රය. ඒකෙදි බුදුරජාන් වහන්සේ බොහොම ප්‍රබල විවරණයක් කරනවා කොහොමද මේ සාමාන්‍ය පෘථග්ජන දැක්ම කොහොමද සාමාන්‍ය සීක පුද්ගලයෙක්ගේ දැක්ම කොහොමද රහතන් වහන්සේගේ දැක්ම කොහොමද සරුවක්ඥන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ දැක්ම කියලා ඔන්න මේ දර්ශනය හතර ආකාරයකට කඩලා බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. එතකොට අපිට පොඩ්ඩක් වටිනවා. ඉතින් මේ පෘථග්ජනය කොහොමද බලන්නේ කියලා පොඩ්ඩක් හිතා ගන්න. නැත්තම් තේරුම් ගන්න. මොකද ඉතින් අපි ඕකේ තමයි අහුවෙලා ඉන්නේ. ඉතින් එතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේ අශෘතවත් පුතග්ජනයා මොකක් හරි තද දෙයක් අහු වුනහම ඒක ගැන පටවින් පටවිතෝ සංජානාති. අන්න ඒක හඳුන ගන්නවා. දැන් මෙතන ඔල්ලෝසුවක් තියෙනවා. ඔල්ලෝසුව අල්ලගත්තොත් දැන් මේ අතට අහු වුණොත් ආ මේ තියෙන්නේ තද ගතියක්. නැත්තම් මේ ඔල්ලෝසුවක් කියලා නම්ම පවා මොනවාම හරි ඔන්න තද ගතියට අදාළව ඔන්න හඳුන ගන්නවා. මේක ඉතින් එච්චර අමාරුවක් නෑ. ඉතින් ඉස්කෝලේදී උගන්වනවා මේ තියෙන්නේ මෙන්න මේ දේ කියලා ඉතින් විවිධාකාර දේවල් අපිට පුංචි කාලේ නැත්තම් බාලාංශ පන්තියේදී හෝඩියේ පන්තියේදී ඉතින් කියලා දෙනවා. ගුරුතුමී ඉස්සරහට ඇවිල්ලා ඉතින් ඒක දේවල් ඉදිරිපත් කරනවා. මේ තියෙන්නේ මෙන්න මේක. මේ තියෙන්නේ මෙන්න මේක. ඉතින් අතගාලත් බලනවා. ඔබලත් බලනවා. ඉතින් අන්තිමට ඉතින් මේ විදිහට තමයි අපි ඔක්කොම ටික පොඩ පොඩ පොඩ පොඩ මේ සංඥා ටික වර්ධනය කරගන්නවා. සංජානාති. හඳුනා ගන්නවා. ඉතින් ඒවට නම් දීලත් තියෙනවා. ඉතින් ගුරුතුමිය කියනවා මේකට කියන්නේ මෙන්න මේ නම. මේකට කියන්නේ මේ නම. මේකට කියන්නේ මේ නම. ඉතින් අපි නම් දීලා තියෙනවා ඔක්කොටම. ඒ නමම භාවිතා කරන්න ඕනේ. ඉතින් විභාගෙදී අහනවා මේකට කියන්නේ මොකද්ද? ඉතින් අන්න හරි උත්තරේ වශයෙන් අර දීපු නම කියන්න ඕනේ. නම ලියන්න ඕනේ. අන්න එතකොට අපිට ලකුණු හම්බ වෙනවා. අපි වැරදි ලකුණු වැරදි නමක් කිව්වොත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඉතින් එතකොට මෙන්න මේ අපි අතර පවතින ඕනෝන් අතර sannivedanaya පහසු වීම සඳහා අපි නම්ගම් දී ගන්නවා. වචන පාවිච්චි කරනවා. අකුරු හදා ගන්නවා. භාෂාවන් අපි හදා ගන්නවා, හොයා ගන්නවා. ඒවා තමයි පරිහරණය කරන්නේ. එතකොට සිංහල භාෂාවෙන් එක එක එක විදිහට කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් තව විදිහට කියනවා. දෙමළ භාෂාවෙන් තව විදිහකට කියන ඔය අතර ඔය විදිහට ඉතින් අපි අතර භාෂාවනුත් තියෙනවා. දැන් අන්තිමට අපිට අමතක වෙනවා මේ හඳුනා ගැනීම පිණිස ඔවුනොන් අතර sannivedanaya පිණිස තමයි මේ භාෂාවක් හදාගත්තේ කියලා. ඉතින් අපි බැරි වෙලාවත් මොහොක හරි සිංහලෙන් ලියලා තිබුණ නැත්නම් ඔන්න අපිට කේන්ති යනවා. එතන ලියලා තියුනේ දෙමළෙන් විතරක් නම් ඉතින් අපි පැටලෙනවා. අපිට තේරෙන්නේ අපිට අපේ හිතේ අමනාපයක් ඇති වෙනවා. එතන ඉතින් ඉංග්‍රීසියෙන් ලියලා තුනත් ඔන්න අපි උත්සාහත් වෙනවා. ඒක හොඳයි කියලාත් හිතනවා සමහරට. ආ මේක වැදගත් තැනක් කියලා ඉතින් හිතනවා. මොකද ඉංග්‍රීසියෙන් ලියලා තියෙනවා. ඉතින් සමහරලාට ඔන්න සිංහලෙනුත් තියෙනවා. අන්න භාෂා තුනෙන්ම තියෙනවා කියලා යම් කිසි ඔන්න සතුටක් ඇති වෙනවා. එතකොට අන්න සමගිය ඇති වෙනවා. ජාතීන් අතර සමගිය ඇති වෙනවා. ඉතින් මේ විදිහට මේ පුදුමාකාර අන්දමින් අපි ඔන්න භාෂාවනොත් දැන් ඇති කරගන්නවා. දැන් මේ භාෂා මට්ටමකින් ඊළඟට අපි හිතනවා. දැන් මේ ඉස්සරහා තියෙන මේ උපකරණයට ඔල්ලෝසුව කියන නම දීලා තියෙනවා. ඒ ඔල්ලෝසුව තමයි දැන් දැකපු ගමන් හිතට එන්නේ. හඳුනාගන්නේ ඔන්න ඔල්ලෝසුවක් කියලා. ඉතින් අපි මේක මම දැන් මේ පිංගුතුන්ට පෙන්නුවොත් මේ පිංගුතුන් හඳුනගන ආ මේ තියෙන ඔල්ලෝසුවක්. ලාම් ඔල්ලෝසුවක්. කියලා හඳුනා ගන්නවා. දැන් ඒතර මෙන්න මේ හඳුනා ගැනීම ඉතින් අපි ඇත්ත කියලා සලකනවා. ඒතර මෙන්න මේ හඳුනා ගැනීම මත පදනම් කරගෙන අපි සෑහෙන්න මේක වටේ කතා කරනවා. ඒ කියන්නේ දැන් මේ ඔල්ලෝසුවට අයිති දේවල් තියෙනවා. මේකට කටු දෙකක් තියෙනවා. නැත්නම් තප්පර කට්ටත් එක්ක කටු තුනක් තියෙනවා. මේක ඇතුලේ ඉලක්කම් තියෙනවා. මේකේ පාට සොන්න ඇතුලේ සුදු පාට. මේකේ උඩ බොත්තමකුත් තියෙනවා. මේක ඇතුලේ වදින ඔන්න බෙල් එකක් තියෙනවා. ඒතර මේකට අයිති දේවල් තියෙනවා. මේකට අයිති පාටක් තියෙනවා. දැන් මේ ඔල්ලෝසුව තියෙන්නේ මේ ඩෙස්ක් එක උඩ තියෙන තැනක් තියෙනවා. මේ ඔල්ලෝසුවේ අයිතිකාරයෙක් ඉන්නවා. ඒතොර මේ විදිහට මේ ඔඩ්ලෝසුව හා සම්බන්ධව අපි විවිධාකාර විභක්ති රූපේනුත් හදා ගන්නවා. ඒතොර ඔල්ලෝසුව කෙරෙන්, ඔල්ලෝසුවට අයිති, ඔල්ලෝසුව උඩ. ඉතින් මේ විදිහට අර විභක්ති රූප වශයෙන් ඔන්න අපි වර්ණගනවා. ඉතින් මේවා අපි සිංහල භාෂාවදී ඉගෙන ගන්නවා, ඉංග්‍රීසි භාෂාවදී ඉගෙන ගන්නවා. අපි ඒවා කටපාඩම් කරගන්න ඕන පාලි භාෂාවෙන් මෙහෙම කියනවා කියලා ඉගෙන ගන්න ඕන පාලි වරණැගිල්ල ඉගෙන ගන්නවා. නාන ප්‍රකාර වශයෙන් මෙන්න මේ ඔර්ලෝසුව අල්ලගෙන ඔන්න අපි භාෂාව හසුරවනවා. දැන් මේ ඔක්කොම අපි හිතා ගන්නවා. පටවින් පටවිතෝ සංජානාති. පටවින් පටවිතෝ සංඤත්වා පටවින් මඤ්ඤති. ඔන්න ඊටාම් වටිනා වචනයක් එනවා. දැන් මේ විදියට ඔරලෝසුව හඳුනගෙන ඔරලෝසුව සම්බන්ධයෙන් අපේ හිතේ හිතා ගැනීම සිද්ධ වෙනවා. ආ මේ ඔරලෝසුව හොඳ ඔරලෝසුවක්. මේ ඔරලෝසුව එලාම් ඔරලෝසුවක්. මේ ඔරලෝසුවේ වෙලාව අපිට තියන්න පුළුවන්. මේ ඔරලෝසුවෙන් ඔන්න නිවැරදි වෙලාවක් පෙන්නනවා. මේ ඔඩ්ලෝසුවේ තප්පර කට්ටකුත් තියෙනවා. ඊළඟට මේකේ වෙලාව සකස් කරාම යා යම්කිසි වෙලාවකට සීනුවන් නාද කරනවා. මේ ඔල්ලෝසෝ ටිකක් බරයි. මේ ඔල්ලෝසෝ නම් හරි හැඩයි. මේක කාටද දන්න අයිති. මට බැරිද දන්නේ මේක ගෙදර අරන් යන්න. ඔන්න මේ ඔල්ලෝසෝ සම්බන්ධයෙන් දන්නේම නැහැ අපේ හිතේ කතාවකුත් ගෙතෙනවා. දැක්කේ ඔල්ලෝසුවක්. දැන් පින්වත්නි මේ විදිහට අපි කතා ගොතන්න හරි දක්ෂයි. ඒ නිසා අපි මොකක් හරි බලපුවාම ඒක හා සම්බන්ධයෙන් මේ වැටිච්ච සංඥාව ගැන අපි සෑහෙන්න ඉතින් චිත්‍රපටියක් හදාගන්නවා. අපේ හිතේ දැන් මේ චිත්‍රපටිය දුවනවා. දැන් චිත්‍රපටියේ මගක් දුර යනකොට අපිත් මේ චිත්‍රපටිය ඇතුලේ ඉන්නවා. අපිත් මේ චිත්‍රපටියේ නළුවෙක් වෙලා, නිලියෙක් වෙලා ඔන්න අපිත් ඒකේ රඟපානවා. දැන් ඉන්නේ සිහින ලෝකයක. දැන් ඔන්න චිත්‍රපටියේ ඇතුලේ ඔල්ලෝසුවත් එක මාත් ඉන්නවා. දැන් එහෙම සිහිනය දකිමින් ඉන්නකොට බැරි වෙලාවත් කවුරු හරි තට්ටු කරොත් එහෙම ඔන්න අපිට කේන්ති යනවා. ඒ නිසා ඒ අපි සිහින දකිමින් ඉන්න අවස්ථාවේදී ළඟට නම් එන්න එපා කියලා අපි කියනවා. ඒ නිසා අර සින්දුවක් තියෙනවා. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගේ සිහිනෙන් මා බුදන්න ලං නොවන්න කියලා අන්න සින්දුවකුත් තියෙනවා. මම ඒ සිහින බලබලා බොහෝම ආස්වාද ජනකව කතන්දරය තුල ජීවත් වෙනකොට මා ගාවට එන්න එපා. මට ඩිස්ටර්බ් කරන්න එපා කියලා අන්නන්ද ඉංග්‍රීසියෙන් කියනවා. මොකද මං ඉන්නේ මේ වෙනම ලෝකයක මං දැන් ජීවත් වෙන්නේ. ඔල්ලෝසු ලෝකේ. දැන් මේ මම ගත්තේ සරල උපමාවක්. ඉතින් මේ පින්වුතුන් තම තමන් ඉන්න ලෝකය ගැන මේ අනුසාරයෙන් හිතා ගන්න. තමන් ඉන්නේ වයසක කාලෙක නම් අන්න අපිට සමාලාට මේ අතීත දෙයක් මතක් වෙලා කරපු කියපු දෙයක් මතක් වෙලා ඒ අතීත ලෝකයේ අපි සැරිසරනවා. ඒ වෙලාවක සීයා ඉන්නේ ලොකු බර කල්පනාවක. ආච්චි ඉන්නේ ලොකු කල්පනාවක. ඒ වගේමයි ඔන්න තරුණ පින්වතෙක් නම් ඉතින් ඔන්න කරන්න තියෙන දෙයක් ගැන, හදන්න ඕන ගෙයක් ගැන, සහකාරයෙක් ගැන, සහකාරියක් ගැන ඔන්න සිහින මවනෝ. ප්‍රේම ලෝකේ අතරමං වෙලා. ඊළඟ පුංචි දරුවෙක් නම් ඔන්න ඉස්සරහට කරන්න තියෙන විභාගයක් ගැන, ශිෂ්‍යත්වය ගැන, ඉතින් අම්මගෙන් බේරෙන්න බැරි තරම් මේ දෙන වදේ ගැන ඉතින් පුළුවන් තරම් ඔන්න හිතලා අනේ පුංචි හිතත් වෙන ලෝකයක ජීවත් වෙනවා. දැන් පින්වත් මේ අපි ඔක්කොම වෙන ලෝකෙන් ආපු මිනිස්සු ටිකක් වගේ. අපි මේ පෘථුවියේ ඉන්නවා කියලා කිව්වට අපි මේ නිස්සරණවනේ ඉන්නවා කියලා කිව්වට අපි මොහත කී මොහතද අපි නිස්සරණවනේ ඉන්නේ. මේ වාඩි වෙලා ඉන්නේ අපි කොච්චර ටික කාලෙද? අපි වාඩි වෙලා ඉන්න බව දන්නේ නැහැ. අපි බොහෝ සෙයින් වෙන ලෝකවල ජීවත් වෙනවා. ඒතර මෙන්න මේකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනේ තමයි මඤ්ඤණා කරනවා, ප්‍රපංච කරනවා. මඤ්ඤණා කරනවා කියනවා හිතා ගැනීම වලට. ඒ හිතා ගැනීම ඔස්සේ යනකොට අපේ හිතේ විවිධාකාර සිතුවිලි ජනනය වෙනවා. විතර්ක පහළ වෙනවා. ඒවා එතකොට අර භාෂාවෙන් තව තෙද ගැන්විලා, ඒකෙන් තව මිශ්‍ර වෙලා, තව ඇල් වතුර වෙලා, තව ඒකට අඩු වැඩි එකතු කළා. ඔන්න අපි මේවා තව තව ලස්සන කරලා ඔන්න ඊළඟට සින්දුවකට දානවා. නැත්තම් නිසඳසකට දානවා, කවියකට දානවා. අපි ඒව රස විඳිනවා. අපි ඒෙන් චිත්‍ර හදා ගන්නවා. චිත්‍රපටි හදා ගන්නවා. ඒවට අපි සම්මානත් දෙනවා. දැන් පින්වත් මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි දැන් අපි අර මේ ඇහෙන් ගත්ත ටිකට අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ. ඇහි රැඳිලා නැහැ. හැබැයි ඇහැ හරහා ගත්ත එක අර තරම් ලොකු දුරක් ගිහිල්ලා තියෙනවා. කනහරා ආපු සද්දේ අර තරම් ලොකු දුරක් ගිහිල්ලා. සිහිනයක අතරමං වෙන මට්ටමකටම අපි අරගෙන ගිහිල්ලා. ඊළඟට නාසය හරහා ලැබිච්ච ඒ ගඳ සුවඳ එතනින් නතර වෙන්නේ නැතුව අපිව වෙන ලෝකයකට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඊළඟට අපිට දිවට දැනෙච්ච රසය අපිට සෑහෙන්න මේ මේ ලෝකෙන් වෙන ලෝකයකට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම කයෙන් ලැබිච්ච ස්පර්ශය ඔන්න අපි චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන මට්ටමට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි මෙතන ඉන්න මේ ඔක්කොම මමත් ඇතුළුව බොහෝම දක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු. ඉතින් අපිට පුළුවන් ඕනම චිත්‍රපටියක් හදාගන්න. ඉතින් මේ චිත්‍රපටියට මොනවා හරි අඩුවක් තියෙනවනම් අපි ඒවා සංස්කරණය කරගන්නවා. අඩු වැඩි එකතු කරගන්නවා. කෙලස් ටික වැඩෙන්නේ කොහොමද? හොඳට කෙලස් ටික ඉස්මතු වෙන්නේ කොහොමද? අන්න ඒ විදිහට අපි අපේ චිත්‍රපටිය හදාගන්නවා. ඒ චිත්‍රපටිය හදාගෙන යනකොට මුලින් අපි තමයි හදන්නේ. මුලින් අපි තමයි පොඩ්ඩක් මේකට අඩු වැඩි එකතු කරන්නේ. අන්තිමට මේ චිත්‍රපටියේ Java කැවීමක් සිද්ධ වෙනවා. Java කැවීමක් සිද්ධ වෙලා දැන් චිත්‍රපටිය දුවනවා අපිවත් අරගෙන. දැන් චිත්‍රපටිය නවත්තන්න බෑ. දැන් චිත්‍රපටිය අපිත් ඉන්නවා. දැන් අපේ හිතුවත් චිත්‍රපටිය නවත්තන්න බෑ. දැන් මේ චිත්‍රපටිය පටන් ගත්තේ කොහෙද? පින්වත්නි අපිට චිත්‍රපටිය අපි කොහෙන්ද පටන් ගත්තේ කියලාවත් අපිට මුලවත් හොයාගන්න බෑ. දැන් අපි චිත්‍රපටි ලෝකයේ තුල නළුවෙක් වෙලා, නිලියෙක් වෙලා ඔන්න අපි අඬනවා, අපි වැළපෙනවා, අපි hina වෙනවා, ඉකි ගහනවා, අත්පුඩි ගහනවා. ඔන්න අපි පුදුමාකාර විදිහට ඔන්න සිනමාවක් තුළ අපි ජීවත් වෙනවා. දැන් මෙන්න මේ ස්වභාවය අපේ හිතේ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ මොහොත අහිමි. මේ වර්තමානයේ අපිට අහිමි. මොකද අපි ඉන්නේ මේ අතීතයෙන් හදපු චිත්‍රපටියක් තුල. එහෙමත් නැත්නම් මේ අනාගතය හා සම්බන්ධයෙන් හදපු චිත්‍රපටියක් තුල. අපි වර්තමානට එනවා මේ වර්තමානයේ ලැබෙන අත්දැකීම බොහොම ප්‍රබල නම්, ඊටාම ආස්වාද ජනක නම් අන්න මේ වර්තමානට එනවා. එහෙම නැත්නම් ඊටාම දුක්ඛිත නම් සමහරලාට ඔන්න වර්තමානට එනවා. ඒ හැර අනිත් උදාසීන ඒකාකාරී හැම අවස්ථාවකම අපි ඉන්නේ අතීත අනාගත චිත්‍රපටිවල. ඉතින් ඔන්න වගේ ස්වභාවයක් තමයි දැන් අපේ හිතේ තියෙන්නේ. දැන් එතකොට මේ සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ මේ මූලපරයාය සූත්‍රයේදී මේ පෘ탁ජන මනසක් මේ ලෝකෙ දිහා බලන හැටි බොහෝම ප්‍රබල අන්දමින් විස්තරාත්මකව විස්තර කරනවා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ සංකල්ප 24ක් අරගෙන මේ පෘ탁ජනේ කොහොමද මේවා ගැන හිතන්නේ කියන ආකාරය විස්තර කළා තියෙනවා. දැන් පින්වත්නි මම මෙතන ගත්තේ එක සරල උපමාවක් පමණයි. මෙන්න මේ ඔරලෝසුවක් අරගෙන මම මේ එක පොඩි දෙයක් විස්තර කරේ. නමුත් හිතලා බලන්න අපි කොයි තරම් දේවල් දන්නවද? අපි කොයි තරම් දේවල් අහලා තියෙනවද? කොයි තරම් අපි පොත් බලලා තියෙනවද? කියවලා තියෙනවද? මේවා හා සම්බන්ධයෙන් අපේ හිතේ කොයි තරම්නම් දැනුමක් තියෙනවද? එතකොට මේවා ඈඳිලා එනකොට අපේ අර චිත්‍රපටිය කොයි තරම් වයිවර්ණ වෙනවද? චිත්‍රපටිය කොයි තරම්නම් ආස්වාද ජනක වෙනවද? ත්‍රාස ජනක වෙනවද? එතකොට අපි ඉගෙනගත්ත තරමට අපි අත්දැකීම් බහුල තරමට අපේ චිත්‍රපටිය තව තව වර්ණවත් වෙනවා. ආස්වාද ජනක වෙනවා. සිද්ධි බහුල වෙනවා. ජවනිකා ගොඩක් තියෙනවා. ඒකට කල්පනා කරන්න ගත්තාම ළඟ නවතින්නේ අර චිත්‍රපටි එකක් බලපු කෙනාට තියෙන අත්දැකීම් පොඩ්ඩයි. ඉතියාගේ චිත්‍රපටි පොඩි දුරයි දුවන්නේ. හැබැයි අත්දැකීම් හුඟා තියෙන කෙනෙක් මේ ලංකාව විතරන්නේ පිටරටත් ගිය කෙනාගේ අනු චිත්‍රපටි හරි දිගයි. එහිඳ පුංචි දරුවෙක්ගේ චිත්‍රපටියට වඩා වැඩිහිටියෙක්ගේ චිත්‍රපටි හරිම දිගයි. ඒ වැඩිහිටියාගේ චිත්‍රපටිය ඉතින් මේ ලෝකෙ මදි වුණොත් ඔන්න අඟහරු ලෝකෙටත් යනවා. මුළු පෘථිවිය නෙමෙයි මුළු විශ්වය විශ්වය පවා ඔන්න යනවා. ඒ තරමට එයා දන්නෝ. ඒ තරමට ඔන්න විද්‍යාවෙන් ගෙනලා දෙනෝ. තොරතුරු සාක්ෂණය අද ඊටාම දියුණුයි. මොකක් හරි අපේ චිත්‍රපටයට අඩුපාඩුවක් තියෙනවා නම් අපි අන්න අන්තර්ජාලය හරහා ඒකේ විස්තර ටික බලා ගන්නවා. බලලා ඒ තොරතුරු ටිකත් ඔන්න අපි එකතු කර ගන්නවා. දැන් තොරතුරු තාක්ෂණයෙන් ඔන්න අපේ හිත දැන් සෑහෙන්න ඔද්දල් වෙලා තියෙන්නේ. තෙද ගැන්විලා තියෙන්නේ. ඒ ටිකත් ඔන්න අපි දාගත්තා. දැන් ඉතින් අපි තොරතුරු වලින් බොහොම ස්වයං පෝෂිත වෙලා තියෙන්නේ. පෝෂණය වෙලා තියෙන්නේ. ඉතින් චිත්‍රපටියට මොනවා හරි අඩුවක් පාඩුවක් දැන් ඇත්තෙම නැති තරම්. ඉතින් හොඳට චිත්‍රපටිය බලාගෙන චිත්‍රපටිය තුල අපිට ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා. දැන් පින්වත්නි මේක සම්බන්ධයෙන් මෙන්න මේ සාමාන්‍ය සංඥාව සම්බන්ධයෙන්. එතකොට මේ ඔල්ලෝසුවක් පෙන්නලා මේක තියෙන ඔල්ලෝසුවයි කියලා අපි තේරුම් ගන්නවා. අපි හඳුනා ගන්නවා. ඊළඟට මේ වටාපත දැකලා ඉතින් අපි මේ ආ තියෙන වටාපතක් මේක තමයි බණ කියන්න පාවිච්චි කරන්නේ. හුලං ගහන්නත් ඉතින් මේ පොඩි පවන් සලන්නත් මේක තමයි පාවිච්චි කරන්නේ කියලා ඔන්න ඉතින් හඳුන ගන්නවා. ඉතින් මේක තමයි අපි මේ සිංහල භාෂාවේ මේ දීපු නම් ගම් ආශ්‍රයෙන් ඔන්න අපි හඳුනා ගැනීම ටික කරනවා. මේක තමයි පින්වත්නි අපි දන්න දේ. ඒතර මේ අපි දන්න මට්ටමත් අන්න භාග්‍යතුන් වහන්සේ දන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහමනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි. එතකොට මේ අපි දන්නා මෙන්න මේ ශේස්ත්‍රයත් බුදුරජාණන් වහන්සේ දන්නවා. හැබැයි ඊට පස්සේ කියනවා යම් භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං අබ්බඤ්ඤාසින් අන්න බුදුරජාන් වහන්සේ හැබැයි මේ අපි දන්න සාමාන්‍ය හැඳිනීමට වඩා එහා ගිය විශිෂ්ට හැඳීම හැඳිනීමකුත් උන්වහන්සේ සතුව තියෙනවා. එතකොට දැන් පින්වත්නි අපි මේකට තව කෑල්ලක් හැබැයි එකතු කරගන්නවා. ඒ ගැනත් ඉතින් අපි එක පාටම බුදුරජාන් වහන්සේ කොහොමද හිතන්නේ කියන එකට යන්න කලින් මේ අපේ ලෝකය ගැන අපි පොඩ්ඩක් තව හිතාගන්න එක තේරුම් ගන්න එක වටිනවා. මොකද අපේ ලෝකනේ දැන් ලියා ගන්න වෙන්නේ. අපේ චිත්‍රපටිය ගැන තමයි අපි දැනගන්න ඕනේ මුලින්ම. දැන් අපේ චිත්‍රපටියේ මම ඉන්නවා. ඉතින් එතකොට අපේ චිත්‍රපටිය සම්බන්ධයෙන් දැන් මම හිතනවා. එතකොට අපේ චිත්‍රපටියේ ගිය ආත්මේ මම හිටියද? මම හිටියේ නැද්ද? ඊළඟට මම හිටියේ කවුරු වෙලාද? මම කොහොමද හිටියේ? මම කවුරු වෙලාද එතනට ආවේ? දැන් එතකොට මම ඉන්නවා මම හිටියා මම හිටියේ නැද්ද? මම කවුරු වෙලාද හිටියේ? මම කවුරු වෙලාද එතනට ආවේ? ඔන්න අපි මේ අතීතය සම්බන්ධ කරගෙන ඔන්න මම හිතනවා. ඊළඟට අනාගතය සම්බන්ධ කරගෙන ඔන්න මම අනාගතේ ඉඳීද? මම අනාගතේ ඉන්න එකක් නැද්ද? ඊළඟට මම අනාගතේ කවුරු වෙයිද? මැරිලා ගිහිල්ලා කවුරු වෙයිද? ඊළඟ භවය? ඊළඟ ආත්මේ කවුරු වෙයිද? ඊළඟට මට අනාගතයේදී කෙසේ වෙයිද? කොහොම වෙයිද මට? ඊළඟට මම කවුරු වෙලා අන්තිමට කවුරු වෙයිද? මේ අනාගතය සම්බන්ධයෙන්ුත් මම හිතනවා. එතකොට වර්තමානයේ සම්බන්ධයෙන් දැන් ඔන්න අපි හිතනවා මම හිතනවා. මම ඉන්නවද? මම නැද්ද? මම කවුද? මට දැන් කොහොමද? මම කොහෙන්ද මෙතෙන්ට ආවේ? දැන් පින්වත්නි අපි මේවා හිතලා තියෙනවනේ ඕන තරම් අපිට මේවා හිතිලා තියෙනවා. මම ගිය ආත්මේ කවුරුලාද හිටියේ? මම කවුරුත් වෙලා හිටියේ නැද්ද? මම කොහොමද ඒ ආත්මෙට ආවේ? අපි ඕන අපි හැමෝම මේ බඳු දේවල් හිතලා තියෙනවා. අනාගතය සම්බන්ධෙනුත් අපිට ගාව ලොකු අවිනිශ්චිත භාවයක් තියෙනවා. මම අනාගතයේදී අපාගත වේද? මට දිව්‍ය ලෝක යන්න හම් වේද? බ්‍රහ්ම ලෝක යන්න හම් වේද? මම කවුරු වෙයිද? මගේ මේ පව් ටික කොහොම පළ දෙයිද? අනාගතේ මට මොකක් වෙයිද? ඔන්න ලොකු අවිනිශ්චිත භාවයක් එක්ක ඔන්න අපි අනාගතය ගැන හිතනවා. දැන් ගැන ඉතින් අපි මම දැන් ඉන්නවද? නැත්නම් සමහරකට කල්පනා කරනවා මම නැද්ද? අන්න ප්‍රශ්නිකුත් එනවා සමහරවල්. මම නැද්ද? මට මොකද වුනේ? දැන් සමහර අය භාවනා කරනකොට දැන් මම නැති වෙලා. ස්වාමීන් වහන්සේ මම දැන් කොහෙද? එහෙමත් අහනවා. දැන් දැන් මේ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ මම ඈඳගෙන මමෙක් ඈඳගෙන අතීතයේ සම්බන්ධයෙන් ඔන්න අපි හිතාගෙන හිතාගෙන හිතාගෙන යනවා. ඊළඟට ඔන්න පෙර භව බලන්නත් යනවා. නාඩි වාක්‍ය කියවන්නත් යනවා. ඊළඟට අර ඉයන් ස්ටිවන්සන් මහත්තයාගේ පොත බලන්නත් යනවා. මේ පෙර භව බලන්න. පුනර්භවය පිළිගන්නවද? පුනර්භවයක් තිබුණාද? තිබුණ නැද්ද? ඉතින් අපිට ලොකු ප්‍රශ්න ගොඩයි. ඊළඟ අනාගත භවයක් තියේද? ඒවත් තියෙන ලොකු ප්‍රශ්න ගොඩයි. ඉතින් පින්වත් අපි මේ විදිහට හිතන්න හිතන්න අපි හරි කැමතියි හැබැයි මේවා හිතන්න. බොහොම බුද්ධිය අවදි කරනවා. පරිේෂණ වලට සෑහෙන ඉඩ තියෙනවා. පරිේෂණ ග්‍රන්ථ ඉතින් හැමදාම පළ වෙනවා මේවා සම්බන්ධයෙන්. අනාගත භව සම්බන්ධයෙන්, අතීත භව සම්බන්ධයෙන් පරිේෂණ මේ පෙර භව කතා කරන හැටි නැත්තම් මේ පෙර භවය ගැන කියවන ළමයි ගැන ඉතින් මේවා ගැන හරි හරි උනන්දුවක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔන්න අපි මම ඈඳගෙන අතීතය ගැන හිතනකොට අනාගතය ගැන හිතනකොට වර්තමානය ගැන හිතනකොට බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත්නි අපි දෘෂ්ටි මාලාවක අතරමං වෙනවා. දෘෂ්ටි කාන්තාරයක අතරමං වෙනවා. දෘෂ්ටි වනාන්තරයක අතරමං වෙනවා. බුදුරජාණන් වහන්සේ නිකන් අනුකම්පාවට වගේ කියනවා ඉදං උච්චති භික්කවේ දික්ටි ගතං දිට්ටි ගහණං දිට්ටි කන්තාරෝ දිට්ටි විසූකං දිට්ටි විප්පන්දිතං දිට්ටි සංයෝජනං ඒ කියන්නේ මේ මේ විදිහට මමෙක් ඈඳගෙනත් දැන් අපි හිතනකොට බුදුරජාන් වහන්සේ කියනවා දෘෂ්ටි 6කින් එකකට අපිව වැටෙනවලු. ඒ කියන්නේ ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. ආත්මයක් නැහැ කියලා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. ඊළඟට ඇති ආත්මයකින් තියෙන ආත්මයක්ම බලනවා කියලා හිතනවා කියලා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්ලු. ඊළඟට ඇති ආත්මයකින් නැති ආත්මයක් බලනවා කියලා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්ලු. ඒ වගේමයි අනාත්ම ස්වභාවයකින් ආත්ම නැති ස්වභාවයකින් ආත්මය හඳුනා ගන්නවා කියලා ඔන්න දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්ලු. එහෙමත් නැත්නම් මෙන්න මේ ආත්මයක් සහිත කෙනෙක් මම හොඳ නරක විපාක විඳින්න පුළුවන් විපාක ලැබෙන අන්න ඒ බඳු ස්ථිර සදාකාලික ආත්මයක් තියෙනවා කියලා ඔන්න හිතා ගන්නවා. මෙන්න මේ වගේ දෘෂ්ටි 6කින් එකකට අපි අහු වෙනවා කියලා කියනවා. ඉතින් මේවයේ අහු වුනහම ගැලවෙන එක ලේසි නෑ. ඉතින් ඒ නිසා බුදුහාඳුරෝ කියනවා මේ විදිහට අපි හිතනකොට අන්න දෘෂ්ටි කාන්තාරයක අතරමං වෙනවා. දෘෂ්ටි දිට්ටි කාන්තාරෝ. දිට්ටි ගතන් අපි දෘෂ්ටි ගත වෙනවා. ඊළඟට දිට්ටි ගහනං හරියට නිකන් දෘෂ්ටි වනාන්තරයක දැන් යන එමනම් යන එනමන් හොයාගන්න නෑ. දැන් අතරමං වෙලා දෘෂ්ටිකා මේ වනාන්තරයක. දික්ටි විසූකං මේ දෘෂ්ටි වලින් ආපු විකෘතියක්. දික්ටි විපන්දිතං දෘෂ්ටි වලින් ආපු සැලීමක්. දික්ටි සංයෝජනං ඔන්න දෘෂ්ටි වලින් ආපු බැඳීමක්. දැන් පින්වත්නි අපේ අර චිත්‍රපටියට දැන් මේ ආපු තව මේ අතුරු කතාවක්. දැන් එකතු කළා තව කෑල්ලක්. මම එක්කත් ඈඳගෙන අපේ චිත්‍රපටය තව අපි වෛවර්ණ කරගෙන කලින් තිබිච්ච චිත්‍රපටියට අපි තව එකතු කළා. ඔන්න දැන් මමත් ඈඳගෙන දෘෂ්ටිගත වෙලා ඔන්න අපි තවත් පැටලිලා. ඔන්න ඔක තමයි අපිට සාමාන්‍යයෙන් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වෙලා තියෙන එක සම්බන්ධයෙන් තමයි අපි තේරුම් ගන්න වෙන්නේ. එතකොට මෙන්න මේ වෙලා තියෙන වින්නැහියෙන් අපි බේරෙන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? එතෙන්ට තමයි පින්වත්නි බුදුරජාන් වහන්සේ සතිය හඳුන්ලා දෙන්නේ. දැන් අර බ්‍රාහ්මණතුමා අර විදිහේ බොහොම දාර්ශනිකව මේ ඉන්ද්‍රයන් සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා බුදුරජාන් වහන්සේත් ඉතින් ඒක අනුමත කළා. දැන් මේ ඔක්කොම ගිහිලා අන්තිමට මනසේ එකතු වෙනවායි කියලා කියනවා. කිව්වහම දැන් මේ බ්‍රාහ්මණයට තේරෙනවා දැන් අන්තිමට ඔක්කොම ප්‍රශ්න ටික ඇති වෙන්නේ මනසේ. ඉඳුරන් ටික නිකන් මාධ්‍යයක් පමණයි අතරමැදියෝ පමණයි. දැන් මනස තමයි ඔක්කොම ටික භුක්ති විඳින්නේ. අත්දැකීමේ රස විඳගන්නේ. රස විඳ ගන්නා ස්වરૂපයෙන් විකෘති වෙන්නෙම මනසයි. කෙලෙසෙන්නෙම මනසයි. දෘෂ්ටිගත වෙන්නෙම මනසයි. පැටලෙන්නෙම මනසයි. කතන්දර ගොතන්නෙම මනසයි. අන්තිමට පුදුමාකාර විදිහට අපේ මනසේ පුදුම සංකීර්ණතාවයක් ඇති වෙනවා. පුදුම සංඥා ගොඩක අපි පැටලෙනවා. පඹ ගාලක පැටලෙනවා. දැන් මේ ප්‍රශ්නේ තේරුණාම මේ උන්නාබ බ්‍රාහ්මණයට එතුමා අහනවා ස්වාමීනි එතකොට මේ මනසට පිළිසරණ මොකද්ද? එතකොට පින්වත්නි බුදුරජාන් වහන්සේ කියනවා මනස්සකෝ බ්‍රාහ්මන සති පටිසරණන්ති. බ්‍රාහ්මණය මේ මනසට තියෙන පිළිසරණ තමයි සතිය. සිහිය. මේ වර්තමාන මොහොතට එළඹ සිටීම. දැන් පින්වත්නි ඔන්න අපිට තේරෙනවා නම් කොයි තරම්නම් වටිනවද මේ වර්තමාන මොහොතක ජීවත් වීම. වර්තමානයේට එළඹ සිටීම. අපේ අර හදන චිත්‍රපටියෙන් අයින් වෙලා ඒ සිහින ලෝකෙන් අවදි වෙලා මේ වර්තමාන මොහොතේ අවදිව ජීවත් වීම. අපි පින්වත්නි මේ දේ තේරුම් ගත්ත තරමට වර්තමාන මොහොත අපි අගය කරනවා. අපි මේ වර්තමාන මොහොතේ සිහිය පිහිටුවීම අපි අගය කරනවා. ඒකේ වටිනකම අපිට තේරෙනවා. නමුත් අපි අර විදිහට අපේ සිහිනෙන් මුදවන්න එනකොට අපි කියනනම් එපා එන්න මාගාවට මගේ සිහිනේ මට දකින්න දෙන්න මට කිට්ටු කරන්න එපා. මගේ ලෝකෙ මට ඉන්න දෙන්න කියලා කියනවා නම් අන්න අපි හැමදාම සිහින් ලෝකෙම අතරමං වෙනවා. නමුත් අපි ප්‍රඥාවන්ත නම් අපිට පොඩ්ඩක් හරි මොලේ පෑදිලා තියෙනවා නම් අන්න අපි උත්සාහත් විය යුතුයි මේ සිහින ලෝකෙන් මදකට හරි එළියට එන්න. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඉඳගෙන ඉන්නකොට අඩුතරමින් ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න. ඊළඟට නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දැනගන්න. පින්වත් මේක කරන්න අමාරු නෑනේ. දැන් මේ ඉඳගෙන ඉන්නවා මට දැනෙනවා. දැන් මේ කොට්ටේ මාව ස්පර්ශ වෙනවා. එතකොට මේ ස්පර්ශය තුල මම වර්තමාන වශයෙන් ඉන්නවා නම් මෙතන කතන්දරයක් නැහැ. මේ මොහොතේ ජීවත් වෙනවා. මේ මොහොතේ දැනෙනවා. මේ දැනීම අන්න හිතට අරමුණක් වශයෙන් දෙනවා. දැන් කතන්දරයක් ගොතන මට්ටම වෙනුවට අන්න එළඹ සිට සිහියක් හඳුන ගන්නවා. දැන් අන්න හිතට මේ එළඹ සිට සිහිය පිහිට වෙනවා. අර කතන්දරයෙන් මිදිලා සිහිනෙන් අවදි වෙලා මේ සැබෑ ලෝකයේ තුල වර්තමාන මොහොතේ ඉන්න අන්න අපි පුරුදු වෙනවා. හැබැයි මේ හිතට ඒ පුරුද්ද නැහැ. ඉතින් ආයිත් කතන්දරයක් ගොතනවා. ආයිත් ඔන්න අතීතයට යනවා. ආයිත් අනාගතයට යනවා. ආයෙත් සිහිනයකට යනවා. ආයෙත් චිත්‍රපටයකට යනවා. හැබැයි යම් වෙලාවක ඔන්න ආයෙ මතක් වෙනවා. මතක් වුණාට පස්සේ ආයෙත් ඔන්න අපි වර්තමානයට ගන්නවා. ඉතින් මේ විදිහට පින්වත්නි අපිට පුදුමාකාර විදිහට සිහි කැඳවීමක් කරන්න වෙනවා මේ වර්තමානට එන්න. වර්තමානට එන්න. නැවත නැවත වර්තමානට එන්න. ඒ නිසා අපිට පුළුවන් නම් අපි රාජකාරී කරනකොට අපි හිතමු අපි පරිගණකයක් ඉස්සරහා ඉඳගෙන රාජකාරී කරනවා. දැන් ඉන්නේ පරිගණක ලෝකේ. මෘදුකාංග ලෝකේ. එහෙම ඉන්න අතරේ අපිට පුළුවන් නම් ඔන්න පැය භාගයකට සැරයක්වත් ආයි මේ ලෝකෙට එන්න. දැන් මේ පුටුවක් උඩ වඩලා ඉන්නවා. ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්නවා. රූපයක් දිහා බලාගෙන ඉන්නවා. අකුරු ටිකක් කොටනවා. කියලා අන්න අපිට මේ වර්තමානට එන්න පුළුවන් නම් අර හිටපු චිත්‍රපටයෙන් අයින් වෙන්න පුළුවන් නම් පරිගණක ලෝකයෙන් අයින් වෙන්න පුළුවන් නම් පැය භාගයකට එක තප්පරයක් අන්න අපේ චිත්‍රපටිය එතන එතන කැඩෙනවා. අපි ඉන්න මෘදුකාංග ලෝකේ එතන එතන කැඩෙනවා. අපි හිතමු අපි වෙන කාර්යයක් කර කර ඉන්නවා. දැන් අපි පොතක් බලනවා. මේ පොතේ තියෙන මොකක් හරි අපි දුනව කතාවක් නම් ඒකෙන් ඒ හදන ඒ තවත් ලෝකයක්. අන්නේ ලෝකෙ තුල අපි ජීවත් වෙනකොට ඔන්න අපි ආයෙත් සිහි කැඳවීමක් කරනවා ආ වර්තමානට එන්න. දැන් මේ පොත අතින් අල්ලන් ඉන්නවා. අතට දැනෙනවා. අන්නේ මොහොතක් අර අපි හදපු ලෝකෙන් සැබෑ ලෝකෙට එනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් නම් විටින් විටවත් අඩු තරමින් මේ ලෝකෙට එන්න. මේ වර්තමාන මොහොත දකින්න ඒක අත්දකින්න විඳ ගන්න අපිට පුළුවන් නම් අපේ මනසේ ලොකු පරිවර්තනයක් ඇති කරගන්න පුළුවන්. මොකද එහෙම නැත්නම් අපි අවුරුදු 80ක් ජීවත් වෙලා අපි තුමු මිය ගියොත් පින්වත්නි අපි කතරම් කාලයක් වර්තමානයේ ගත කළාද මිය ගිහිල්ලා තියෙන්නේ. අපි සැබෑ වශයෙන්ම ජීවත් වෙලාද එහෙම අපි ජීවත් වෙලා නැද්ද? ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අපමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා මේ අප්‍රමාදය තමයි අමෘතත්වය අප්‍රමාද පදය තමයි අමෘතත්වයට පාර අපමාදෝ අමත පදං පදා පමාදෝ මච්චුනෝ පදං ප්‍රමාදය අන්න අර සිහිනක ජීවත් වීම චිත්‍රපටයක තුල ජීවත් වීම අන්න එක තමයි මායයට යන්න තියෙන පාර මායя ගාවට යන්න තියෙන පාර අපමත්තා නමීයන්ති ඒ පමත්තා යථාමතා ඉතින් යම්ස කෙනෙක් අර ප්‍රමාදීව කටයුතු කරනවා නම් සිහින ලෝකෙම ඉන්නවා නම් ඒක හරිය එයා හරියනම් මෙරිලා වගේ. මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ එයා. මේ ලෝකේ යාට අහිමි. මේ මොහොත අහිමි. ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ භාවනා ක්‍රම හරහා භාගතුන් වහන්සේ අපිටත් ආරාධනා කරනවා මේ ලෝකෙට එන්න. මේ මොහොත රස විඳින්න. මේ මොහොත විඳ ගන්න. මේ මොහොත හැබැයි සමහරට ඒකාකාරී වෙන්න පුළුවන්. අපේ අර චිත්‍රපටියේ තියෙන සංස්කරණ මේ ලෝකේ මේ මොහොතේ නැති වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් අපි නිරන්තරයෙන් කරන්නේ සංස්කරණය කරන එක චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන එක කෙලස් වැඩි වෙන විදිහට හදාගන්න එක දැන් භාවනාවකදී අපි උත්සාහත් වෙනවා පුළුවන් තරම් මේ සංස්කරණය අඩු කරගන්න කෙලස් ටිකත් අඩු කරගන්න ඉතින් පින්වත් මේ දේ කරනකොට අපිට හරීම ඒකාකාරී බවක් දැනিলা අපිට නිින්ද යනවා. ඒ නිසා මේ දවස් කීපයක් යනකම් මේ පින්වතුන් නිදාගනීවි. මොකද චිත්‍රපටි හදලා සෑහෙන්න වෙහෙසලා තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඉතින් චිත්‍රපටි එකපාරට නවත්ත ගන්න අමාරුයි. ඒ නිසා නවත්තන්න කිව්වට නවතින්නේ නැහැ. ඉතින් ආයි ආයි චිත්‍රපටියට යනවා. පොඩ්ඩක් නතර වුණාම හිත නින්දට වැටෙනවා. ඉතින් අනුකම්පා කරන්න සිද්ධ වෙනවා අපිටම. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඒකට මේ අධ්‍යක්ෂකවරයාට නිකන් ඉන්න බෑ. කිව්වත් නිකන් ඉන්න අමාරුයි. එයා මොකක් හරි චිත්‍රපටයක් හදන්නමයි ඌමනාව තියෙන්නේ. ඉතින් චිත්‍රපටයක් හදන්න නැති වෙලාවට එයා නින්දට වැටෙනවා. ඉතින් එතකොට අපිට කොයි තරම්නම් උත්සාහත් වෙන්න වෙනවද චිත්‍රපටි නොහදා ඉන්න. හිතේ කතන්දර ගොතන්න නැතුව ඉන්න. හිත ප්‍රපංච නොකර ඉන්න. ඒ නිසා පින්වත්නි බුදුරජාන් වහන්සේ කියනවා පපංචාබි රතෝ මගෝ කියලා මේ ප්‍රපංච වලට ඇලිච්ච මුර්ගයේ කියන වචනේ ඒ තරම්ම සුදුසු නැහැ. හිතරේ දෙන්න ඉඩ තියෙනවා. මගෝ කියලා කියන්නේ අපි කියමු මේ අනුවන තැනෙත් කියලා. ඒ කියන්නේ අපි තුල තියෙන පුදුමාකාර ඇල්මක් මෙන්න මේ කතන්දරයක් තුල ඉන්න. ඉතින් අපි නිකන් ඉන්නේ නැහැ. හැම තිස්සෙම මොකක් හරි හිතනවා. මොනවා හරි හිතා හිතා තමයි අපි ඉන්නේ. ඇහෙන් දැකපු දෙයක් අල්ලගෙන අපි කතන්දරයක් ගොතාගෙන අපි හිත හිතා ඉන්නවා. කනෙන් ඇහිච්ච සද්දයක් අල්ලගෙන ඒ ඔස්සේ කතන්දරයක් ගොතාගෙන අපි හිත හිතා ඉන්නවා. ඊළඟට නාසයෙන් ලැබිච්ච ගඳක් සුවඳක් අල්ලගෙන අපි ඒ සම්බන්ධයෙන් කතන්දරයක් ගොතාගෙන ඉන්නවා. දිවෙන් දැනෙච්ච රසයක් මුල් කරගෙන කතන්දරයක් ගොතාගෙන අපි ඒ තුල ජීවත් වෙනවා. කයෙන් ලැබිච්ච ස්පර්ශයක් මුල් කරගෙන කතන්දරයක් හදාගෙන චිත්‍රපටයක් හදාගෙන අපි ඒ තුල ජීවත් වෙනවා. ඒව නැත්තම් මනසේ තියෙන ඕන තරම් අපි ඉගෙනගත් තරමට මනස ඕන තරම් මේවා ගබඩා කරලා තියෙනවා. ඉතින් අපේ ගබඩාවේ තරමට ඉතින් අපිට උපාදි තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ගබඩාව ඕන වෙලාවක විවෘතයි. අරහේ සම්පාදනයේ මදි වෙනකොට මෙහෙන් දෙනවා. ඕන තරම් තියෙනවා මේක ඇතුලේ. එතකොට ඇහෙන් මදි වෙනකොට, කනෙන් මදි වෙනකොට, දිවෙන් මදි වෙනකොට, නාසයෙන් මදි වෙනකොට, කයෙන් මදි වෙනකොට අන්න මනසින් දෙනවා අඩුපාඩුව. ඉල්ලීමට අනුව සැපීම තියෙනවා. ඕන තරම්ම තියෙනවා. ඉතින් මනසෙන් දෙනවා. අන්න ඉතින් ඒ මනසෙන් දෙන තොරතුරු ටික පාවිච්චි කළා අන්න අපි කතන්දරේ හදා ගන්නවා. චිත්‍රපටිය හදා ගන්නවා. එතකොට පින්වත්නි මේ මේ විදිහට තමයි ඉතින් අපි මේ කටයුත්ත පටන් ගන්න. මෙතනින් තමයි මම පටන් ගත්තේ. හිතන්න එපා මේ පින්වතුන් මේ හාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේ නම් ඉතින් අමුතුම එක්කෙනෙක් වෙන්නේ නැති මේ ගොඩ දාගන්න නැති කියලා. එහෙම එකක් නැහැ. මම පටන් ගත්තෙත් මෙතනින්මයි. මගේ හිත එක මොහොතක් එක අරමුණක තිබිලා නැහැ. ඒ තරම්ම වික්ෂිප්ත මනසක් මටත් තිබුණේ. ඒ නිසා අපි හැමෝම මෙතනින් තමයි පටන් ගන්නෙ. මොකද අද මේ වර්තමාන ලෝකය පුදුමාකාර විදිහට අපේ හිත දූෂණය කරන්නමයි හැදිලා තියෙන්නේ. අපි සල්ලි දීලා තමයි දූෂණය කරගන්නේ. ඉතින් ඒ බඳු ස්වභාවයක් තමයි අපි ගාව තියෙන්නේ. ඉතින් මේ විදිහට දූෂිත කරගත්ත මනස තමයි අපිට පොඩ පොඩ සුද්ධ කරගන්න වෙන්නේ. එතකොට මේ සුද්ධ කරන මාර්ගය තමයි අපි දැන් විවෘත කරගන්න හදන්නේ. එතකොට මේ දූෂිත වෙච්ච මනසට, කැළඹිච්ච මනසට, කතන්දර ගොතන මනසට තමයි බුදුරජාන් වහන්සේ අන්න සතිය පිරිසරණයි කියලා කියන්නේ. එතකොට ඒක පටන් ගන්න වෙන්නේ අර ඉරියව්වට හිත දාලා නැත්තම් සක්මනකට හිත දාලා ඒ වගේ විවිධාකාර උපක්‍රමශීලීව තමයි මේ හිත වර්තමානට ගන්න සිද්ධ වෙන්නේ. ඒක එතකොට මේ ඉරියව්වේ පමණක් සීමා කරන්න අවශ්‍ය නැහැ. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. අන්න පොඩ්ඩක් එක මොහොතක් වර්තමානට එනවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. එක මොහොතක් වර්තමානට එනවා. ඇවිදිනකොට සක්මනක් කරනකොට අන්න පුළුවන් තරම් මේ මොහොතවල් ගාන වැඩි කරගන්න අපි උත්සාහත් වෙනවා. වම් පාදයේ තිනකොට ඔන්න අපිට එක මොහොතක් හම්බ වෙනවා. දකුණු පාදයේ තිනකොට තව මොහොතක් හම්බ වෙනවා. ඊළඟට ආයි වම් පාදයේ තිනකොට තව මොහොතක් හම්බ වෙනවා. දකුණු පාදයේ තිනකොට තව මොහොතක් හම්බ වෙනවා. පින්වත්නි අපේ මේ මොහොතවල් ගණන, පියවර ගණන වැඩි වෙන්න වැඩි වෙන්න අර චිත්‍රපටිය කැඩි කැඩි කැඩි කැඩි යනවා. බොඳ වෙවි යන්න ගන්නවා. ඊළඟට අපි හිතමු අපි දත් මදිනවා. දත් මදිනකොටත් අපිට පුළුවන් අර චිත්‍රපටයෙන් අයින් වෙලා දත් මදින එකට හිත යොදන්න. ඊළඟට අපි තේ එකක් බොනවා. අපිට තේ එකේ රහ දැනෙනකොට අන්න හිතට සංඥාවක් දෙන්න පුළුවන් ආ මේ රහක් දැනෙනව වර්තමානයේ අර සිහින ලෝකෙන් දැන් එන්න මේ තේ එකේ රසට දිවේ රසට අන්න අපි හිත යොදනවා අන්න මේ මොහොතේ වර්තමානයේ අන්න අපි දැන් අවදියෙන් ගත කරනවා ජීවත් වෙනවා ඊළඟට අපි හිතමු අපි වෙන වැඩක් කරනවා. අතු ගන්නවා. අතු ගන්නට අන්නේ ක්‍රියාවේ අපි සතිය පවත්වන්න, සිහිය පවත්වන්න උත්සාහත් වෙනවා. ඉතින් මේ විදිහට අපිට විටින් විට මේ සිහි කැඳවීම කරන්න වෙනවා. මොකද අපේ හිත පුදුම විදිහට අතරමං වෙන ගතියක් තමයි තියෙන්නේ. එයාට පුරුද්දක් නැහැ මේ ලෝක ජීවත් වෙලා, මේ වර්තමාන ජීවත් වෙලා. ඒ නිසා නැවත නැවත අපිට සිහි කැඳවීමක් කරන්න වෙනවා. ඒ නිසා මේ පිංගුතුන්ට පුළුවන් තමන්ගේ නිවසේ තමන් පරිහරණය කරන කාමරයේ යමක් හරියේ තමන්ගේ කුටියේ සිහි කැඳවීම පෙන්ලා දෙන්න. අපි හිතමු දොරේ අලෝලා තියෙනවා සතිය පිහිටව ගන්න. අපි හිතමු ඉස්සරහ අපි දකින තැනක අලෝලා තියෙනවා සිහිය කැඳව ගන්න. නැත්නම් සිහිය පිහිටව ගන්න. සතිය පිහිටව ගන්න. කියලා මේ මාත්‍රකාව නැත්නම් මෙන්න මේ සිහි කැඳවීම නැවත නැවත අපිට කරන්න සිද්ධ වෙනවා. මොකද අපිට මේක අමතක වෙනවා. අපේ හිතට මේක පුරුදු නෑ. වර්තමානයේ ඉඳලා පුරුදු නෑ. චිත්‍රපටියෙන් එළියට ඇවිල්ලා පුරුදු නැහැ. සිහිනෙන් අවදි වෙලා පුරුද්දක් නැහැ. සිහිනෙන් තුල ඉඳලා තමයි පුරුද්ද තියෙන්නේ. ඒ නිසා පින්වත්නි විශේෂයෙන්ම ආධුනික මට්ටමේදී මේ සතිය පුරුදු කරන කාලෙදී අපිට සෑහෙන උත්සාහයක් දරන්න වෙනවා මේ නැවත නැවත සිහි කැඳවන්න. සතිය පිහිටුවීම සඳහා සිහි කැඳවන්න. හැබැයි මෙහෙම සිහි කැඳවමින් නැවත නැවත උත්සාහත් වෙනකොට ධෛර්යවත්ව කටයුතු කරනකොට මම කවදා හරි මේ චිත්‍රපටයෙන් එළියට එන්න ඕනේ කියලා තේරුම් ගන්නකොට සිහිනෙන් අවදි වෙන්න ඕනේ කියලා Tamanට අදිෂ්ඨානයක් ඇති කරගන්නකොට අන්න අපි අවදි වෙලා ඉන්න කාල පරිච්ඡේදය පොඩ පොඩ වැඩි වෙන්න ගන්නවා. එතකොට අර සිහින ලෝකේ ඉන්න කාලය පොඩ්ඩක් අඩු වෙලා දැන් අන්න සැබෑ ලෝකයේ තුල පොඩි වෙලාවක් ජීවත් වෙනවා. ඉතින් මේක නැවත නැවත අපි කරනවා. ඉතින් මෙන්න මේ විදිහට සිහිය පිහිටවන එක සතිපට්ඨානය වෙනවා. ඒතර බුදුරජාන් වහන්සේ කායානුපස්සනාවකින් එතකොට මෙන්න මේ සිහිය පිහිටවන්න අපිට අවස්ථාවක් ලැබලා දෙන්න තියෙනවා. එතනින් තමයි අපිට පටන් ගන්න වෙන්නේ. මොකද අපිට එකපාරටම බෑ ලොකු දේවල් කරන්න. ඒ නිසා බුදුරජාන් වහන්සේ අන්න සිහිය පිහිටවන්න මේ කයෙන්ම අවස්ථාවක් ලැබලා දෙන්න තියෙනවා. කයම පාවිච්චි කරනවා සිහිය පිහිටවන්න. මොකද වෙනවත් මේ කයට බෑ චිත්‍රපටියට යන්න. සිහිනේට යන්න කයට බෑ. කය ඉන්නේ නිරන්තරයෙන්ම වර්තමානයේ. ඒ නිසාම අපේ හිතත් මේ කයට ගන්න පුළුවන් නම් මේ කයේ දැනීම් වල හිත රඳවන්න පුළුවන් නම් අන් නොදැනුවත්වම මේ කය අනුසාරයෙන් හිතත් වර්තමානයට එනවා. අන්න ඒ කොටස තමයි එකතකින් කායानुපස්සනාව කියන්නේ. කොහොමද මේ කයම පාවිච්චි කළා ඒකම ප්‍රයෝගී කරගෙන කයම උපකරණයක් කරගෙන දැන් මේ සිහිය වර්තමානට ගන්න. ඉතින් මෙන්න මේ බඳු ක්‍රමවේදයක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා. අපි ඉතින් ඉස්සරහට තව ටිකක් බලමු. කොහොමද මේ ක්‍රමවේදය පාවිච්චි කළා අපි සිහිනෙන් අවදි වෙන්නේ කියලා. ඒ නිසා අද ධර්මදේශනාවේදී අපි මේ අතරමං වෙලා ඉන්න ආකාරය, අපි වෙන ලෝකයක ජීවත් වෙන ආකාරය, ඊටාම සංවේගජනක අන්දමින් අපි තේරුම් ගත යුතුයි. අපි තුල මේ තේරුම් යෑමක් නැත්තම්, මේ සම්බන්ධයෙන් තේරුම් යෑමක් නැත්තම් අපි මේ සිහිනෙන් අවදි වෙන්න හිතට කැමැත්තක් නැහැ. අවදි කරන්න එන එක්කෙනාවත් අපි එලෝල දානවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහත් වෙමු සිහිනෙන් මිදිලා සිහිනෙන් අවදි වෙලා ජීවත් වෙන්න. ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්මදේශනාව පිටුවහලක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.